මధుර විශ්ව මధుර විශ්ව මధుර ඔබේ සංගීත රසස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි අද විශ්ව මధుර ආරම්භය අයර්ලන්තයේ සෙල්ටික් වුමන් සංගීත කණ්ඩායමට බාරයි මේ ඔවුන් ජන සංගීතය ඇසුරින් සජීව ප්‍රසංගයකදී ඉදිරිපත් කළ ගායනයක්. සංගීතවේදී ගායක පංකාජ් මලික් පෙරදිග සංගීතය අත්ඇඳුලක්සේ දැන සිටි දැවැන්තෙක්. එමෙන්ම අපරදිග සංගීත ආభాසය තම නිර්මාණ සඳහා නොබියව යොදාගත් ප්‍රමුඛයෙක්. 930 40 ගණන්වල ඔහු කළ සංගීත නිර්මාණ අදටත් බොහෝ ඉහළින් අගයනවා. එම වකවනුවේ තවත් ප්‍රකට ගායකයෙකු නළුවෙකු කේල් සයිගල් සහ ගායිකා උමා ශශීට වසර 1938 දී ධර්ති මාතා නම් හින්දි සලරුව වෙනුවෙන් පන්කාච් මලික් කළ සංගීත නිර්මාණය දැන් රස විඳිමු. 老婆。 बादल का रूप बने मैं चादक रूप धरा तू बादल का रूप बने मैं चादक रूप धरा प्यासा खेत बनू मैं भूखा खेत बनू मैं पल पल तुझे बुलाऊ मैं मन की बात बताऊ मैं मन की बात बताऊ मीठा गीत बनू धरने का नित नित सुनत सो गीत का जितने सुन आ शक पुन सपना बन कर बन कर मन टूटे जो मैं ඉතාලි ජාතික ඇන්ටෝනියෝ ලුසියෝ විවල්ඩි බටහිර ශාස්ත්‍රීය සංගීතය හා අනිවාර්යෙන් කියවෙන නමක්. ඔහු විසින් නැති කළ ස්ටෝම් නෝත් සංගීතමය කුණාටුව ප්‍රවේශමෙන් විඳගනිමු. Thank you. විවිධ රටවල මියුරු ගීහා සංගීතාංග රස විඳීමටයි විශ්ව මధుර කුණාටුව පහව කොසින් දැන් රාත්‍රියට පැහැදිලි අහසේ පරුද දැකිය හැකි එහෙත් දිලිසෙන නැලවෙන මැලවෙන සැඟවෙන මතුවන තරුපා යන්නේ අහස් කුස පමණක් නොවේ තරු ටෙලි නාටකයේට ගීතය ලිව්වා මහඳුරු සුනිල් ආරියරත්න. සංගීතමය දිස්නය සරත් දසනායකයන් සැපයුවා. මේ විශාරද නන්දා මාලනී ජෑස් යනු ඇමරිකාව විසින් ගොඩනගාගත් සංගීත ශෛලියක්. ඒ රට ජෝර්ජ් ගර්ෂ්වින් නිර්මාණය කළ සමර් ටයිම් නැමැති ගීතය දක්ෂ ජෑස් සංගීත ශිල්පී චාලි පාකර් තම සැක්සෆෝනෙන් විචිත්‍ර කළා මේ අයුරින්. Thank you. ගැටීම් වලින් තොරව මා ඔබ හදවතට අනුකූල වීමට කැමතියි. ඔබට සතුට ළඟා කර දීම මගේ අරමුණයි. නවසීලන්තයේ බ්‍රූඩ්ස් සංගීත කණ්ඩායමේ ගායිකා ජෝර්ජියා නොට් ගායන පැතුම අපගේද පැතුමයි. living සුපුරුදු අතහිත හේමන්ත සපරමාදු සමග සමන්ත පියසෝම නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදන අධීක්ෂණය අශෝකා බාලසූරිය විශ්ව මధుර ඉදිරිපත් කළ මා මහේන්ද්‍ර වික්‍රමාරච්චි විශ්ව මధుර සැලසුම සහ පිටපත විජිත් කුමාර් සේනරත්න